අද දිනේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ වාර්ෂික සම්මේලනය පැවැත්වුවා. මේ සම්මේලනයේදී අද ඉදවෙච්ච දේ තමයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ස්ථාපිතය කරේ වෘත්තීය සමිතියක් විදිහට 2007 වර්ෂයේ එතැන් සිට අද දක්වා වෛද්‍යවරුන් 400ක් 500ක් අතර ප්‍රමාණයක සමාජිකත්වයක් තමයි මේ සංගමයට තිබ්බේ. අද දිනේ උනේ මෙතෙක් කල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සමාජිකත්වය දරපු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 70%කට වඩා අධික ප්‍රමාණයක් මේ සංගමයෙන් ඉවත් වෙලා මේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමේ සමාජිකත්වය ලබා ගැනීම තමයි අද සිද්ධ වුනේ.